එහෙමයි. පැහැදිලි. එතකොට තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අර ලකුණු දිශාව ගුරුවරු සම්බන්ධව කියපු ආරම්භයේදී මේ ගුරුවරයෙක් සොයා ගැනීම විශේෂයෙන් මේ දහම් මාර්ගයේදී. මේ හරි ගුරුවරයෙක් සොයා ගැනීම කියන එක දැන් මේ ටියුෂන් ගුරුවරයෙක් හොයා ගන්නවා සබ්ජෙක්ට් එකකට කියන එකයි. මොකද ඒකෙදී ඉස්සෙල් අවුරුදු වල රිසල්ට්ස් තියෙනවා. එතකොට ගුරුවරයා ප්‍රසිද්ධ වෙලා තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි මේකෙදි ගුරුවරයා සොයාගෙන මුලදිම යන්නේ ගුරුවරයා කෙරෙහි සමහර වෙලාවට ඒ කියන්නේ විශ්වාසය නොමැති කියන්න බෑ විශ්වාසයක් ඇතුව තමයි අනිවාර්යෙන් යන්නේ. නමුත් වැටහීම එන්නේ ගුරුවරයා තමන්ව එක්තරා දුරක් එක්කන් ගියයින් පස්සේ තමයි අතරමං වුණාද නැද්ද කියන එක. <laughs> ඉතින් එහෙම තමයි අපි අත්දැකීම් ලබන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අපිට ගුරුවරයා කවුද කියලා හඳුනා ගන්න තරම් ශක්තියක් අපි තුල නැහැනේ. ඒ කියන්නේ ගුරුවරයාගේ මට්ටමට අපි වැඩිලත් නැහැනේ. වැඩිලා නැති නිසානේ අපිට ගුරුවරයෙක් ඕන වෙන්නේ. හැබැයි අසුරු කරගෙන යනකොට තමයි මේක මට හරියනවද නැද්ද කියන එක තේරෙන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයා වුණත් එහෙම ගිහිල්ලා ආලාර කාලා මුද්දකරාම පුත් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් ටික ගත්තා. එතනින් එහාට යනකොට දැන් මේක මේ මට අදාළ මග නෙමෙයි. මගේ ගමන මීට වඩා වෙනස් එකක්. ඒ නිසා දැන් මට මෙතන හරියන්නේ නැහැ කියලා එතනින් නික්මුණා. ඉතින් ඒ වගේ අපිට කෙනෙකුට ඇබ්බැහි වෙලා එයාගෙම සරණෙන් එයාගෙම පිහිටෙන් නිවන් දකින්න පුළුවන් කියලා එකක් නැහැ. අපිට ඒ කාලෙට අපිට යම් ගුරුවරයෙක්ගෙන් යමක් ගත යුතුයි කියලා වැටහෙනවා නම් ඉතින් ඒ වැටහීමත් එක්ක තමයි කටයුතු කරන්න වෙන්නේ. හැබැයි ඉතින් එතෙන්දී අපිට අර සාංශාරික වශයෙන් හොඳ කුසල් කරලා ප්‍රාර්ථනා ඇති කරගෙන තියනවා නම් ඒ පැතුම් අපට උදව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සසර ගමනේ නිවන් දකින්න තෙක් මට හොඳ නරක පෙන්වා දෙන්න පුළුවන් ධම්මග පෙන්වා දෙන්න පුළුවන් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුරුවරු මට හමු වෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා තියාගෙන තියෙනවා නම් හොඳ ශක්තිමත් කුසල් කරලා ඒ කුසල බලය සහ ඒ පැතුම Tamanට සහාය වෙනවා යම් සත්පුරුෂ ගුරුවරයෙක් හමු වෙන්න. අනෙක් කාරණේ තමයි සසරේ හැම සත්පුරුෂ ගුරුවරු බහුලව ඇසුරු කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ ඉඳද්දී රහත් වෙන්න තරම් අවසාන භව ඒ භවේ රහත් වෙන්න තරම් ශක්තිය ඇති 500ක් දෙන දේවදත්ත හාමුදුරුවොත් එක ගියා. ඉතින් ඒ මොකද අර සාංශාරික ඇසුරත් එක්කලා රහත් වෙන්න තරම් ශක්තියක් තියෙනවා. ඒ ඔක්කොම ප්‍රගුණ කරලා තියෙනවා. හැබැයි තෝරගත්තේ වැරදි ගුරුවරේ. ඒ මොකද සසර ඇබ්බැහි. ඉතින් ඒ වගේ අපි නොදැනුවත්වම එක් එක් පුද්ගලයෝ සමග සාංශාරිකව ගනුදෙනු කරමින් ගුරුවරු හැටියට යම් වැරදි ආදර්ශයන් අපට වඩා ප්‍රිය වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එතනදී ඒ හාමුදුරන්ටත් වෙන්නේ අර මේ දේවදත්ත හාමුදුරුවන්ගේ තාර්කික ගතියනේ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා සියලු දෙනා මත්ස්‍ය මාංශයෙන් වැළකී යුතුයි ඒ වගේම රුක්ක මූලික විය යුතුයි පාංශු මූලික විය යුතුයි දැන් මේ ටික කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක එහෙමම අනුමත කරන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක් එහෙම කරපු දෙන් කැමති කෙනෙක් නැතුව. දැන් එතකොට මේක නිකන් දියාරු උත්තරයක් වගේ. දැන් අරයමතු කරන්න ගත්තා අන්න බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රතිපත්ති ගරුක බවට අනුමැතියක් නැහැ. අපි මේ ශාසනය හොඳින් පවත්වන්න අපි ප්‍රතිපත්ති කරගන්න. අර බුදුහාමුදුරුවන්ටත් එහා ගිය විදිහේ යම්කිසි දර්ශනයක් තාර්කිකව පෙන්වනවා. එතකොට දැන් සත්භාවය මධ්‍යම ප්‍රතිපදාව කියන එකෙන් ඔබට ගිහිල්ලා තර්කය අගතිගාමී බව කියන තැන තමයි අර අය අර ගුරුවරයා කියලා පැහැදුනේ. ඉතින් අද සමාජයේත් ඔය අර්බුදයම සිද්ධ වෙනවා. මේ මධ්‍යස්තව දහම් කරුණු පහදලා දෙන භික්ෂුන් වහන්සේලා සහ ඒ ගුරුවරු වෙනුවට මොනවා හරි අමුතු දෙයක්. ඔන්න අනිත්‍ය නෙමේ ඒක අනිච්ච අනිච්ච කියන්නේ නයිච්ච ඔන්න මොකක් හරි එකක් කියවෙන් පස්සේ අන්න ඒ පස්සෙන් යනවා. දැන් ඊළඟට මම සෝවාන් වෙලා මම අරිහතුන් වහන්සේ කෙනෙක් මම බුදු වෙලා කියවන්න ඒ පස්සෙන් යනවා ඊළඟට තව මොකක් හරි එකක් අර විදිහට 아무තු විදිහට මේ සාමාන්‍ය මෛත්‍රිය නෙමෙයි අපි ආර්ය මෛත්‍රිය වඩන්න ඕන කියලා ඔන්න වචනයක් දැම්මම පස්සේ ඒ ඒ පස්සෙන් යනවා ඉතින් මෙහෙම එක එක අර පවතින සමබර සමතුලිත දැක්ම වෙනුවට නිකන් තාර්කික මතවාද එතකොට එක එක වචන විග්‍රහ කිරීම අලුත් අර්ථකතන ඕව දෙනකොට ඒවට පැහැදිලා ඒව උපාදාන කරගන්න පිරිස ඉන්නවා. ඉතින් ඒකේ හානිය තමයි ඊළඟ භවයකත් ඒ අය මුණ ගැහිච්ච ගමන් Tamante පුද්ගලයා ප්‍රිය වෙනවා අර සංඥාත් එක්ක. ඉතින් ඒ නිසා මේක හරි පරිස්සමෙන් හදාගෙන යන්න ඕන ගමන ඇසුරෙන් වෙනස් කරගන්න ඕන අඩුව දැක්කන් පස්සේ Taman ඒකෙන් ගිලිහෙන්න ඒකෙන් ඒකෙන් නැගී සිටින්න උත්සාහ කරන්න ඕන. අර විදිහේ හොඳ ශක්තිමත් කුසල් දහම් කරලා ප්‍රාර්ථනා ඇති කරගන්න ඕන. ඒ විදිහේ එක එක පැතිවලින් ඉතින් ඇබ ගහ ගහ තමයි මේක ටික ටික ශක්තිමත් කරගෙන යන්න වෙන්නේ. එහෙම නැත්නම් එක පාරට අපිට මේකයි නිවැරදි මඟ කියලා එහෙම හොයාගෙන යාමේ ශක්තියක් අපි කවුරුන් සතුවවත් නැහැ. මොකද අපි හැමදෙනාම කෙලෙස් සහිතව සක්කාය දිට්ඨිය සහිතව මාන්නය සහිතව වැරදීම් සහිතව අවිද්‍යාව සහිතව යන ගමන. ඒකෙදි වරදින්න පුළුවන් ඕන තරම්. ඉතින් ඒ වැරදුණු වැරදීම ගැටලුවක් නෑ. වැරදුණු බව වටහා ගැනීමයි මේ ගමනේදී වැදගත් දැන් අහිංසක කුමාරයාට ඉතින් අන්තිමාත්ම භාවයේත් අර අර විදිහේ ඊර්ෂ්‍යා පෙරදරිව කටයුතු කරන වැරදි මඟ පෙන්වීම කරන ගුරුවරයෙක් නෙමුණ ගැහුනේ. ඉතින් නමුත් අර ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් එක්ක බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබන්න පුළුවන් වුණා ඒ භවයට පැතුම් ඇති කරගෙන ගිය නිසා. ඒ වගේ අවසාන භවයේත් අපිට වරදින්න පුළුවන් කල්ැතුව සිහිබුද්ධියෙන් ඒවා හදාගත්තේ නැත්තම්.